කාලිංග මහත්මයා අවසරයි පින්වත් සුවහන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවේදී මේ හිතා පැහැදිලිව අවිද්‍යාව මූලික කරගෙන කුසල් අකුසල් කරන ආකාරය ගැන දේශනා කළා. සාලංශ මෙතනදී කුසල් සිතකදී කුසලයක් කරන අවස්ථාවකදී එතකොට මොහෝ මූල චෛතසිකය යෙදෙන්නේ නැහැ කියලා ස්වාමී. ඒ නොයෙදෙන්නේ අර අපිට අතන අවිද්‍යාව අනුශය වශයෙන් තියෙන නිසාද නැත්නම් කුසල් සිත විදර්ශනා නුවණින් කරන අවස්ථාවේදී පමණද මොහෝ මූල චෛතසිකය කියන නොය දෙන්නේ නෑ මෝහ මූල වෙන්නේ නැහැ දැන් අපි අපි කුසල් ගැන කතා කරනකොට කියනෝනේ අලෝභ අද්වේෂ අමෝහ කියලා කුසල මූලයන් තුනක් තියෙනවා ඒ කුසල මූලයන් තුනෙන් හැම කුසලයකටම සාධාරණ වෙන්නේ අලෝභ අද්වේෂ දෙක එතකොට අලෝභ ද්වේෂ දෙක සෝභන සාධාරණ කියලා හඳුන්වන්නේ ඒකයි හැම කුසලයකටම සාධාරණ. එතකොට ඒ අලෝභ අද්වේෂ දෙක ක්‍රියාත්මක වෙනකොට එතන මෝහය තියනවා කියලා කියන්න බෑ. මෝහය තියෙනවා කියලා කියන්න බැරි මොකද මෝහය දෙන්නේ අකුසල් සිතේ. කුසල් සිතේ මෝහය දෙන්නේ නැහැ. නමුත් මෝහය නොයදුනාට එතන ප්‍රඥාවත් විශේෂයෙන් යෙදිලා නැහැ. ඒකයි මම අර කිව්වේ දොර බාගෙට වහලා තියෙනකොට දැන් මේක ඇරලාද තියෙන්නේ වහලාද තියෙන්නේ කියලා හුවොත් අපිට කියන්න නම් ඕනනම් බාගෙට ඇරලා කියන්නත් පුළුවන්. ඕනනම් බාගෙට වහලා කියන්නත් පුළුවන්. අන්න වගේ අවස්ථාවක් තමයි විහෙතුක කුසල්සිත. එතන මෝහය තියනවා කියලා අපට කියන්න බෑ. හැබැයි ඒතනත ප්‍රඥාවෙන් යුක්තයි කියලා අපට කියන්න බෑ. අර අමෝහ චෛතසිකය ප්‍රබලව මතුවෙලා නැති නිසා. හැබැයි ඒක කුසල් සිතක්. ඒතර කුසල් සිතේ අකුසලයක් යෙදෙනවා කියලා කිව්වොත් ඒකත් ධර්ම විරෝධී කාරණයක්. ඉතින් ඒ නිසා එතන අවිද්‍යාව සක්‍රීය මට්ටමේ නැහැ. හැබැයි එතන ප්‍රඥාව තීක්ෂණ මට්ටමින් අවදි වෙලත් නැහැ. ඒ බඳු තත්වයක් තමයි ද්වි හේතුක කුසලය. ඉතින් ත්‍රි හේතුක කුසලයේදී තමයි ඥාන සංප්‍රයුක්ත බව අවදි වෙන්නේ. ඒ ඥාන සංප්‍රයුක්ත බව අවදි වුණා වුණත් එතන ඕමක මධ්‍යම උත්කෘෂ්ඨ වශයෙන් එහි ප්‍රභේද වෙන් කරලා දක්වලා තියෙනවා. ඉතින් ඒවා ඇත්තටම ඕමක මධ්‍යම උත්කෘෂ්ඨ කියලා දැක්ුවට ඒ අප්‍රමාණ ප්‍රභේද තියෙනවා. එතකොට ඒ ඒ ප්‍රඥාව කොතෙක් දුරට එතන සක්‍රිය වෙනවද කියන එක තීරණය වෙන්නේ අර දැන් කම්මස්සගත සම්මාදිට්ඨිය ඇති වුනහම ඒතනත්තාට යම් ප්‍රමාණයකට කුසලයේහි විපාක තියෙනවා අකුසලයේහි විපාක තියෙන නිසා අකුසල් නොකළ යුතුයි කුසල් කළ යුතුයි කියන අදහසක් එනවා අදහසක් ආවට දැන් පුද්ගලයාට අර මම සුවපත් කරගන්න මාව රැක ගන්න කියන මේ ආකල්ප ටික එනකොට ඒ පංචස්කන්ධය පිළිබඳ අවිද්‍යාව එතන දුරු වෙලා නැහැ. දුරු වෙලා නැති නිසා එතන ਸਰව සම්පූර්ණ ප්‍රඥාවක් ගැන කතා කරන්න බෑ. හැබැයි කුසල් සිතක්. ඒ කුසල් සිතක් කියලා කතා කරනකොට එතන අකුසලය අකුසල චෛතසික එතන දක්වන්න බෑ. අකුසල චෛතසිකයේ සිටේ දෙන්නේ එතකොට චෛතසික වශයෙන් පරිඋත් ทาน මට්ටමේ සක්‍රිය මට්ටමේ තියෙන කුසල චෛතසික විතරයි. හැබැයි ඒකට යටින් අර අලු යට ගින්දර වගේ ටිකක් රස්නේ වැඩිපුර අර අවිද්‍යාවේ බලපෑම තියෙනවා. එතකොට ඥාන සංප්‍රයුක්ත වෙනකොට ඒක තව තව ඉහළට ඉහළට ගිහිල්ලා ගොඩක් එහාට ගිහලා අපි දැන් අර කතා කළේ දැන් කුසලයක් කරනකොට ඒකේ නීවරණ ධර්ම නැහැ. එතකොට ප්‍රථම ධාන ද්විතීය ධාන ආදීහි නීවරණ නැහැ. හැබැයි අරූප ධාන ගැන කතා කරනකොට ඒක විශේෂයෙන් හඳුන්වනවා ආනෙන්ජ කියලා. එයිද අර නීවරණ ධර්මයන්ගෙන් බොහෝ ඈතට ගිහිල්ලා. ඒක සැලෙන්න තියෙන අවස්ථාව අඩුයි ගොඩක්. දැන් කාමාවචර කුසල් ගත්තහමත් එතනත් ලෝභ දේශ මොහ නැහැ තමයි. හැබැයි ඕනම මොහතක ලෝභ දේශ මොහයන්ගෙන් ඒ විපරීත වීමේ ඉඩක් තියෙනවා. ඊට පස්සේ රූපාවචර ධානය ගත්තාම එතන නීවරණ ධර්ම නෑ. හැබැයි ඕනම මොහොතක නීවරණ ධර්මයන්ගෙන් බාධා පැමිණීමේ සමීප බවක් එතන තියෙනවා. එතකොට අරූපාවචර ධානය වලට ගියාම තමයි එතන නීවරණ ධර්මයන්ට සමීප වෙන්න පහසු නැහැ. ඊළඟට මාර්ගඵල වලට ගියන් පස්සේ තමයි එතන මූලය සම්පූර්ණයෙන් අහෝසෙන්නේ. එහෙමයි සාරද එතන හරිම මේ තේරුම් <laughs> ගන්න අරුම අමාරු තෙලස්වල මොකද දැන් වහන්සේ කියලා කාමාචර මහා කුසල් සිත් අටෙත් පළවෙනි කාමාචර කුසල් සිත එතනත් අනුස් අවිද්‍යාව තියෙනවනේ ස්වානස නැත්තම් කුසලයක් වෙන්න නැහැ නේ ස්වානස. ඒ කියන්නේ එතනත් විද්‍යාව තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව ඒ කියන්නේ ඥාන ඥාන විප්‍රයුක්ත සිත් ටිකනේ නේද? ඥාන සම්ප්‍රයුක්ත මසාර. ඔව් ඥාන සම්ප්‍රයුක්ත. එතන ඥාන සම්ප්‍රයුක්ත සිත්වල ප්‍රඥාව තියෙනවා. ඒ නිසානේ ඥාන සම්ප්‍රයුක්ත කියලා කියන්නේ. එතකොට ඒ ඥාන සම්ප්‍රයුක්ත සිත් ටිකේ ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව තිබුණාට ඒව තුල අර නීවරණ ධර්ම, ලෝභ, ද්වේෂ, මෝහ ඒවට බොහොම සමීප මට්ටමක් තමයි එතන තියෙන්නේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ මොහොමූල චෛතසිකයේ යෙදෙන්නෙම නැහැ කිව්වහම ඒක හරිම ප්‍රහේලිකාවක් එතන. ඒතකොට <laughs> ස්වාමීන් වහන්සේ පෘතජ්ජනයේ කුසලයක් කරන විටත් ඔය තත්ත්වෙමද බලපාන්නේ ස්වාමීන් වහන්සේ? පෘතජ්ජනයකටත් මේ කාමාවචර කුසල නැති වෙන්නේ. ඒතකොට ඒ කාමාවචර කුසලය අර අලෝභ අද්වේෂ කියන චෛතසික දෙක අනිවාර්යෙන් යෙදෙනවා. හැබැයි ඒ චෛතසික දෙකත් වඩා දුර්වල මට්ටමින් නම් තියෙන්නේ. එතකොට තමයි එතනත්තට විපාක සිත හැටියට අහේතුක සිතක් අහේතුක විපාක සිතක් ඇදෙන්නේ. දැන් අලෝභ අද්වේෂ දෙක තිතාම යන්තමට තමයි යෙදිලා තියෙන්නේ සිතේ. එතකොට විපාකත්වයට පැනනකොට මේ දෙකම අහෝසි වෙලා ගිහිලා අහේතුක සිතක් හැටියට තමයි. ඒතර කුසල් සිතක් නමුත් අහේතුක. එතකොට අතිශයින්ම දුර්වලයි. එහෙමයි සාරාංශ. ඒ කියන්නේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් වුණත් අර අවිද්‍යා අනුශය එතන තියෙනවා. අවිද්‍යා අනුශය තියෙනවා. ඒකෙන් තොර වෙන්නේ නැහැ. සාරාංශ මේ පැහැදිලි අපේරුම් ගන්න අපිට ගොඩක් ඉතින් විදර්ශනා කරලම තමයි ඔතනින් පැහැදිලි කරගන්න වෙන්නේ. බොහොම පින්සවන් අහංස වහන්සේට බොහොම පින් කෙරුවන් සර්ණයි.